අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස දැන් මේ වේදනාවල් දැනෙනකොට සැහැල්ලුව යොමු කරනකොට සමහර වෙලාවට සැහැල්ලුව යොමු වෙනවා ආයි වේදනාව ඇති වෙනවා එහෙම එහෙම තමයි ඒ ටික වෙලාවේ ගත වෙන්නේ එතකොට ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ නැගිටලා සක්මන් භාවනාව කරන එක හොඳද ඉරියව් මාරු කරන එක හොඳද නැත්නම් අර වේදනාව දිහා බලාගෙන ඉන්නේ කොහොමද ඔය ප්‍රශ්නයම මොකද අහන්න මොකද මොකක් කරන එකද හොඳ? ඔක මොකද අජන්චා හාමුදුරුවෝ ගාව මොකද උදාහරණයක් කියන්නකෝ නෑ. අජන්චා හාමුදුරුවෝ ගාව හාමුදුරුවෝ මහණුනා උන්වහන්සේ උගන්වනවලු දානේ වළඳනකොට බත්තට ඊරුවන්නේ නෑ හොඳේ. හොඳට හොඳට පාත්‍රයේ කරකවන්නේ නැතුව එක තැන දිහා බලාගෙන නිහඬ නිස්කලංකව කතා බහ කරන්නේ නැතුව දාන ටික වල දාන්න. එහෙම කියලා කියනවලු. සුදුහාමුදුරුවෝ කෙනෙක් හිටවලු දැන් මේක වැඩේ හැමදාම දැන් අජන්චා හාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නවලු. උන්වහන්සේ කෝපේ ගන්නකොට ඒ විදිහටම කෝප්පේ ගන්නවලු. ඒ විදිහටම අත හොදනවලු. ඒ විදිහටම වතුර වල්දනවලු. ඒ විදිහටම දාන්නේ පනදනවලු. ඒ විදිහටම කකුලලා තියාගෙන වාඩිලා ඉන්නවලු. ඒ විදිහටම කරලත් කරනවලු. දැන් සහෝදර බලු එනකොට හරියන්නේ නැහැ. ඊළඟට මොකද කරා කියන්නේ? දැන් දානේ වදනවලු වමෙනුත් කනවලු දකුණෙනුත් කනවලු පාත්‍රේ හරව හරව කනවලු වතුරත් බොනවලු ඊට කතාත් කරනවලු බනිනවලු කිනාත් වෙනවලු එක එක වැඩ ගොඩායලු. දැන් අර සුදුහාමුදුරන්ට ප්‍රශ්නයක් නැහැ. මුලදී නම් අන්න ඒක අර අර නිකන් පැටර්න් එකකට තියෙනකොට නම් වැඩේ හරි ගියා. ඊළඟට දැන් අවුල්. ඊට පස්සේ ගිහින් එහාවලු දානස දැන් ඔබ වහන්සේ අපිට කියනවානේ ප්‍රධානය වදනකොට එකාකින් විතරක් වල දාන්න විසිරුවන්නේ නැතුව වල දාන්න කෝපේ වතුර ගන්නවා නම් එකාකින් විතරක් ගන්න ඉඳුල්ලකින් අල්ලන්න එපා කතා කරන්න එපා ඔක්කොම කියනවානේ ඔබ වහන්සේ කරන්නේ නැහැ නේ කිව්වා ඊට පස්සේ අජන්ත ආම්දුරු කිව්වලු මම බලාගෙන හිටියේ ඔයාගේ වැඩ ටික. ඔයා මම කරන විදිහ බලාගෙන ඉඳලා ඒක ඉගෙනගෙන ගිහිල්ලා කාට හරි කියයි කිව්වලු. අජන් චාත් මෙහෙමයි කරන්නේ. ඒකින්ද මම දැන් මෙහෙම කරනවා. හරිද මේ? නමුත් අජන්ත ආම්දුරු ඊට පස්සේ කළු. නමුත් දැන් ඔයා දන්නවා මොකක්ද කරන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ නැත්තේ කියලා. තේරුණේ? ඕකම මේ ඕක කොහොමද කියන්නේ? භාවිතයේ හැටියට අපිට තේරෙන්න පටන් ගන්නවා. අපි යන්නේ ඕක ඔක්කොම ටික කරලා බලන්න. අම්මන්ට තියෙන හම්බ වෙන ඔප්ෂන් ටික ඔක්කොම කරලා බලන්න. දැන් තේරෙනවද භාවනාවේදී කරන්න වැඩ ගොඩක් තියෙනවා කියන්නේ. එහෙමයි එතකොට ඔය කියන අම්මට ඔය දැනට තේරෙන ඔප්ෂන් ටික භාවිතා කරන්න පටන් ගන්නවා. ඕව මට කියන්න බෑ මේක විතරක් කරන්න මේක එපා කියලා. මොකද සමහර වෙලාවල්වලදී ඒ එපා කියන එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවලදී කරන්න කියන එක ප්‍රයෝජනවත් නොවෙන්න පුළුවන්. ඒක එතකොට අපි ස්වාධීනත්වය අපිට එන්න ඕන. අපි අපිට දූපත වෙන්න ඕන. ඒ කියන තැනට එන්න අපි අපි මේක තුල මාස්ටර් වෙන්න. එතකොට මගේ යෝජනාව තමයි ගාල්ප සූත්‍රයේ තමයි අතන බින්දෙන්නේ හැමදාම ඔය කියන කාරණා නැවත නැවත නැවත නැවත නිතර නිතර නිතර නිතර පුරුදු පුහුණු පුරුදු පුරුදු පුහුණු කරලා පටන් ගන්න බලන්න ඕන. හොයලා බලන්න ඕන. ක්‍රියාත්මක කරලා බලන්න ඕන. එතකොට අපිට හම් වෙන්න ගන්නවා මේ වගේ අවස්ථාවකදී මොන වගේ දෙයක් භාවිතා කරන එකද හොඳ කියලා. ඒකේ අර අනිත් බලධාරීත් මම ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඇත්තටම ඔයත්තන්ට ඔයත්තන්ගේ ලෝකෙ දෙනවා. ඔයගොල්ලන්ගේ ජීවිතය දීලා මම පැත්තකට යනවා. හොඳයි ප්‍රශ්නේ. ප්‍රශ්න හොඳයි. ගොඩක් පිං සිද්ධ වෙනවා.